නිරංජනගේ ජනරංජනගේ තිලකරත්න කුරුවෙට බණ්ඩාර සමඟ. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංස්කෘතියේ අසහාය කාන්තා ප්‍රතිරූපය රුක්මණී දේවී. ඇය first lady of the Sinhala screen යනුවෙන් ඇතැමුන් හඳුන්නනවා. ඒඇන්නේ සිංහල රිදිී තිරයේ ප්‍රථම කාන්තාව. ඒ වගේම මාදුර්යේ රාජනය හැටිටත් ඇය හැඳින්වෙනවා. Queen of Melody. ඒ කියන්නේ ඇය රඟපෑමෙනුත් ගායනයනුත් ඉහළම තලයට ආබවයි. රුක්මණි දේවී අපෙන් වියෝවෙලා අවුරුදු හතලිස් එකක් ගතවී තිබෙනවා. එක්දසම්සි හැත්තෑ අටේ ඔක්තෝබර් විසියාට වැනිදා ජායලදී සිදුවුණු රියානතුරකින් එයාපෙන් වියෝ වෙනවා. සිංහල සිනමාව තිබෙනතුරු ඇයගේ නාමය අපට කිසිසේත්ම අමතක කරන්න බෑ. නළුවන් ගැහැණු චරිත රඟපාමින් සිටි අවධියක රුක්මණි දේවී එඩිතර කාන්තාවක් හැටියට මිනර්වා නාට්‍යවලට සහභාගි වෙනවා. ඊට පසුව මිනර්වා නාට්‍යයක් වන කඩුවුණු පොරොන්දුව ප්‍රථම චිත්‍රපටය බවට පත්වීමත් සමඟ රුක්මණි දේවී තිරයේ ප්‍රථම නිලිය බවට පත්වෙනවා. ඇය දසක ගණනාවක් රිදී තිරයේ ජනප්‍රියතම තාරකාව හැටියට බැබලෙනවා. එක්දස්මසේ පනස් හයේදී ඇගේ ජීවිත කතා විත්ති පොතක් බිහි වුණා. මගේ ජීවිත විත්ති යන නමින් බිහිවුණු ඒ පොතේ අවසාන ඡේදය මා ඔබ හමුවේ තියන්න කැමති. රටටත් කලාවටත් මා එපා වූ දවසක මම පාළු කඳුකරයක හුදෙකලා නිවසක පදිංචියට යන්නෙමි. කිසිවකු මා බැලීමට නොයන බව මම දනිමි. එහෙත් ගී නොකයා සිටින්ට බැරි නිසා මම අද ඔබ ප්‍රිය කරන සිරි බුද්ධගයා විහාරේ අව සිටින විට ගායනා කිරීමට බලාපොරොත්තුව සිටි ඇගේ ප්‍රියතම ගීතුන ඔබ හමුවේ තමන්ට. එක ගීයක් පමණයි අප අපේ තේරීම හැටියට අද වැඩසටහනින් ඉදිරිපත් කරන්නේ. මේ රුක්මණි දේවී වියපත්ත හුදකලාව ගයමින් සිටින්නට බලාපොරොත්තු වුණු ගීතය. Thank you. රුක්මණී දේවීට ගායනා කරන්නට සිදු වුණේ බොහෝ වෙලාවට හින්දි තනු වලට අනුව ලියපු ගීත පදමාලා. ඇය දෙමටකොඩ සාන්ත මැතිව් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලෙදී කලාවට නැඹුරු වෙන්නට බලපෑ පුද්ගලයන් තිදෙනෙකු හමු වෙනවා. පළමු ඇන්නේ තමයි විද්‍යාලයේ නර්තන ගුරුවරිය හැටියට හිටපු චන්ද්‍රලේකා. චන්ද්‍රලේඛාගෙන් තමයි ඇය නර්තනය මුලින්ම හදාරන්නේ. ඊළඟට ඇගේ ජීවිතයට බලපෑ පුද්ගලයා CA ෆොන්සේක. ඔහු මිනර්වා නාට්‍ය කණ්ඩායමට බැඳෙන්නට කලින් රාමායනය නාට්‍ය පුහුණු කිරීමේදී රඟපෑම ඉගැන්වූ CA ෆොන්සේක. අනිත් පුද්ගලයා තමයි සංගීතය සහ ගායනය පුහුණු කළ කේ ලෝරන්ස් පෙරේරා. ඇගේ ජීවිත විත්ති පොතේදී අය කියනවා මෙන්න මේ තුන් දෙනා නිසා තමයි මම පාසල් ශිෂ්‍යාවකව සිටි අවධියේදී කලාවට නැඹුරුුනේ කියලා. විශාරද ජයන්ත අරවින්ද කලාකාරියක් මේ විදිහට යම් යම් මුණ ගැහෙන ඇසුරු කරන පුද්ගලයින්ගේ ආශ්‍රයෙන් කලාකාරියක් වර්ධනය වෙලා හැදිලා වැඩිලා අංකුරයක් වගේ පටන් අරගෙන හැදිලා වැඩෙන්න පුළුවන්. ඔය ඉතින් මේ ඒ හැම එකෙම අධ්‍යාපනයක් ලබන්න ඇත්තේ කලාව. ඇතුලේ තියෙන තමන්ගේ රස වර්ධනය වෙන්න ඇති. මේක හොඳට පේනවා මේ දැන් අපි අහපු ගීයෙන් ඒ හොඳට පේනවා මට හිතෙනු මේ රුක්මණී මේ හොඳට විඳලා ගායනා කරපු කෙනෙක් මේ රසය කියන්නේ තනුවේ රසය ඔක්කොම මං හිතන්නේ අර වචන රසයත් එක්ක තනුවේ රසය විඳ කෙනෙක් විතරයි මට පේන්නේ අර අපේ දැන් අහපු ගීතේ එක හොඳට පේනුණා. අද ඉන්න ගායකාවට මංහිතන්න මං විවේචනය කරනවා නෙවෙයි <laughs> මේ තරම්ම බිඳලා ගායනවාද කෙනෙක මට සැකයි ඔය හැඟීම් බරව ගායන මහිතන්නේ දැත්තර දැන් මේ කලාකරුවන් කොච්චර ආශ්‍රය කළත් ජර ජන්බයෙන් ගෙනාපු කිසියම් හැකියාවක් සහ ප්‍රතිභානයක් නැත්නම් මේ ඇසුරට පමණක් කලාකාරයක් හදන්න බෑ ඒක අර නැටු මෙහෙම තිකනත් රංගනය නර්තනය ඒ බලපෑමක් එන්න ඇති. ඔව්. දැන් රුක්මනී දේවී ගායන ලෝකයට පිවිසෙන්නේ ඉතාමත්ම ලාබාල අවධියේදී. ඇගේ ප්‍රථම ගීතය ඇය කතෝලික කාන්තාවක් පල්ලියේ ගීත ගායනා කරා යාඥාවල් කරා. ඉතින් මේ ඇසුරෙන් තමයි ඇය සංගීතය පිළිබඳ මූලික අඩිතාලම දාගන්නේ. මම අහලා තියෙනවා මේ ගීත මේ ඉංග්‍රීසි අකුරින් ලියාගත්තේ ඉතින් එහෙම ලියාගෙනත් මේ තරම් හොඳට උච්චාරණය කරේ කොහොමද? ඔව් ඇත්තටම අවසානයේ මේ අනුතර වෙච්ච වෙලාවේ වාහනේ ඇතුලේ තිබිච්ච කඩදාසියෙත් ඉංග්‍රීසියෙන් තමයි ඇය ගීත ලියාගෙන තිබුණේ. හැබැයි ඉංග්‍රීසියෙන් ලියාගත්තට ඇගේ සිංහල වචන උච්චාරණය මං හිතන්නේ ඇතැම් වෙලාවට අපිටත් වඩා හොඳයි කියලා කියන්න පුළුවන්. දැන් මම කියාගෙන ආවේ ඇය ඊටාම ලාබාලා විදිහේ තමයි ගී ගායනයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. එවක හිටපු මහා ගායක චකු සංගීතඥයකු වන රූපසිංහ මාස්ටර් සමඟ. දැන් මේ ගීතය ගැන ඇය පුවත්පත් සාකච්ඡාවකද කියන කොහොමද මේකට පුහුණු වනේ කියලා. රූපසිංහ මාස්ටර් ඇගේ ගම්ම මාතර ඇයව එකගෙන ගිහිල්ලා තියෙනවා රූපසිංහ මාස්ටර්ගේ ගෙදෙට්ට මාතර නිල්වලාගඟ අයිනේ ඉතාම සුන්දර තැනක තමයි මේ ගේ තිබිලා තියෙන්නේ. ගීතය පැටිගත කරන්න මාසකට කලින් ශිෂ්‍යාවක හැටියට හිටපු දහතුන් ඇවිරිදි රුක්මණී දේවී ගිහිල්ල රූපසිංහ මාස්ටර්ගේ නිල්වලාගඟ අසබට ගෙතර තියාගෙන මාසයක් සිරිබුද්ධගයා විහාරයේ ගීතය පුහුණු කරාලු. පුහුණු කරලා ඇවිල්ල තමයි කොළඹට මේක පටිගත කරේ. ඒකටත් දැ මේ කතෝලික පවුලක ඉපදුණු දැරියක් වුණත්. ඇගේ පියා මේ ගීතය තැටිගත කරන්ට එලියට බහින්ට නැකතක් හදර දුන්නයි කියලා රුක්මණි දේවි කියනවා. ඉතින් ඒ තරමට පෙරුම්පුරලා තමයි ඇය මේ ගීතේ ගායනා කරන්නේ රුක්මණි දේවී අවසන් කාලයේදී ගායනා කරන්න හිටපු අනිත් ගීතය තමයි සිරිබුද්ධගයා විහාරේ. ඒ ගීතය අහලා අපි ඒ ගැන තවදුරටත් කතා කරමු. die ja k ලෝවාති බව දුක නසනාසේ මා බව දුක නසනාසේ මා වදිනේ නූමෝ සමතන බුද ගයා විහාරේ වදිනේ නූමෝ සමතන ශ්‍රී බුද්ධගයා විහාරයේ ගීතය සාර්ථකව ගායනා කළා HME තැටේ අලවිය ඉතාම ඉහළට නැගුණට පස්සේ හිස්මාස්ටර්ස් වයි සමාගම ඇයට ගීත දහයක් එකවරම ගීත දහයක් තැටිගත කිරීමේ අවස්ථාව ලබාදීල තියෙනවා. ඒ අතරින් කීපයක් තමයි සැප නෑ අහෝ මේ ලෝකයේ තේ පැන් දිනදින වැඩුවයේ වැඩියෙන් මේ භවයේ අනිස මගේ ගීත. එතකොට මේ වගේ එවක හිටපු මේ මහා ගීත රජු හැටියට සැලකෙන රූපසිංහ මාස්ටර් වගේ කෙනෙක් එක්ක 13 ඇවිරිදි වියේ හිටපු ඒ වගේම මේ පල්ලියේ ගීතිකා ගායනා කරපු කෙනෙක් මෙවැනි මේ රාග වලින් බැඳුණු මෙවැනි ගීතයක් මේ විදිහට ගායනා කළේ කොහොමයි කියලාද අරවින්ද මහත්තයා හිතන්නේ නෑ මේකේ අර ස්වර පරාශය පුදුමාකාර විදිහට අර උච්ච ස්වර මන්ද්‍ර ස්වර ඒ වගේ විශාල මේ පෘතුල පරාශයෙන් යුක්ත ගීතයක්. ඉති අර ඔබ කිව්වාගේ අර මාසයක් පුහුණුවීමේ ප්‍රතිඵල තියෙනවා මොකද දුෂ්කර ගායනයක් කරන්නේ ඉතාම ලස්සට කරනවා මහිතන් රුක්මණි දේවී ගැන මහාචාර EFC ලුඩුවයික් එක් පරක ප්‍රකාශයක් කරලා තියෙනවා බටහිර රටක රුක්මණි දේවී ඉපදුනා නම් ඉතාම ඉහළ මට්ටමේ සොප්‍රානෝ ගායිකාවක් බවට ඇයට පත්වෙන්නට ඉඩ තිබුණයි කියලා කෙසේ වෙතත් ලංකාවේ අපේ මේ පුංචි රට ඇතුලේ ඇය සොප්‍රානෝගේ ගායිකාවක නූනට ඉතාම ජනප්‍රිය ගායිකාවක් බවට පත් වුණා. කටහඬෙත් මහා විශේෂත්වයක් තිබුණා නිකන් අපි මේ මියුසිකල් වොයිස් කියලා කිව්වොත් අන්න ඒ වගේ සංගීතමය කටහඬක් තිබුණා කියලාත් මට හිතෙනවා. ඒත් ඇත්තටම ගායකයෙක් හරි ගායිකාවක් හරි වෙන්න මුලින්ම කිසියම් අනන්‍ය ලක්ෂණ සහිත කටහඬක් තියෙන්න ඕන නේද ජන්මෙන් ලබා ගත්ත. ඒ ඒ. අපිට නිකන් මේ ස්වර හරියට උච්චාරණය කරන්න බැරි දැන් පිරිමියෙකුට නම් අර හඬ පෞරුෂය කියන එක සහිත කණහඩක් නැත්තම් අපි කොච්චර සංගීත ශාස්ත්‍රය හැදෑරුවත් ස්වර අනුකූලව ගායනා කරන්නට පුළුවන් වුණත් අපේ හඬ මාධූරය නැත්තම් හොඳ ගායකෙක් ගායිකාවක් වෙන්න බෑ නේද? ඒ වගේම අර රාගධාරී ගීත ගායලා තව මේක තියුණු වෙන්න ඇති කණහඩ. ඔයක තම විවිධ තලයේ විවිධ ආරය ගීත ගායනා කිරීමෙන් ඒ ඉබේම ස්වර අභ්‍යාස කර කළ ගායිකාවක බවට පත් වුණා. ඊළඟට අපි ඉදිරිපත් කරන රුක්මණී දේවී අර සඳෑ සමයේදී අහන්න හිටපු අනෙක් ගීතය. Thank you. නවකතාව. ඩසිල් වගේ කැලහඳ චිත්‍රපටයෙන්වී ගීතය අපි උපුටා ගත්තේ මේ ගීතය රුක්මණී දේවී අර වයසට ගිහිල්ලා තනියම ගායනා කර කර ඉන්නවයි කියලා ඇගේ ජීවිත විත්ති පොතේ කියන ගීතය. මේකේ වසන ටික වුණාම මට හිතෙනවා හර්බර්ට් සෙන්විලත් මේකේ පදමාලාව ලිව්වේ මන රංජනීය රූපේ නේත්‍රෙහි දේ ප්‍රබෝධේ රුක්මණී දේවීගේ රූපය හැරුවාම මන රංජනීය රූපයක්ම තමයි. එය නේත්‍රයේහි ප්‍රබෝධය දෙන එකත් ඒ වගේම සත්‍යයක්. කැලහැඳ චිත්‍රපටයේ මේ ගීතය හින්දි තනුවක්. වරදාලා පෙරම්බලෙන් වරදාලා සිරි බුද්ධගයා විහාරයේ ගීතය සාර්ථකව ගායනා කළා එච්චම්ම තැටේ අලවිය ඉතාම ඉහළට නැගුණට පස්සේ හිස්මාස්ටස් වයි සමාගම ඇයට ගීත දහයක් එකවරම ගීත දහයක් තැටිගත කිරීමේ අවස්ථාව ලබාදීල තියෙනවා. ඒ අතරින් කීපයක් තමයි සැප නෑ අහෝ මේ ලෝකයේ තේ පැන් දින දින වැඩියෙන් මේ භවයේ අනිස වගේ ගීත. එතකොට මේ වගේ එවක හිටපු මේ මහා ගීත රජු හැටියට සැලකෙන රූපසිංහ මාස්ටර් වගේ කෙනෙක් එක්ක 13 ඇවිරිදි වියේ හිටපු ඒ වගේම මේ පල්ලියේ ගීතිකා ගායනා කරපු කෙනෙක් මෙවැනි මේ රාග වලින් බැඳුණු මෙවැනි ගීතයක් මේ විදිහට ගායනා කළේ කොහොමයි කියලාද අරවින්ද මහත්තයා හිතන්නේ නෑ මේක අර ස්වර පරාශය පුදුමාකාර විදිහට උච්ච ස්වර මන්ද්‍ර ස්වර ඒ වගේ විශාල මේ පෘතුල පරාශයෙන් යුක්ත ගීතයක්. ඉති අර ඔබ කිව්වාගේ අර මාසයක් පුහුණුවීමේ ප්‍රතිඵල තියෙනවා. <laughs> මොකද දුෂ්කර ගායනයක් කරන්නේ. ඉතාලම ලස්සනට කරනවා. ඔව් මම හිතන්නේ රුක්මනී දේවී ගැන මහාචාර්ය EFC ලුඩවයික් එක්වරක ප්‍රකාශයක් කරලා තියෙනවා බටහිර රටක රුක්මනී දේවී ඉපදුනා නම් ඊටාම ඉහළ මට්ටමේ සොප්‍රානෝ ගායිකාවක් බවට ඇයට පත්වෙන්නට ඉඩ තිබුණයි කියලා. කෙසේ වෙතත් ලංකාවේ අපේ මේ පුංචි රට ඇතුලේ ඇය සොප්‍රානෝගේ ගායිකාවක නූනට ඉතාම ජනප්‍රිය ගායිකාවක් බවට පත් වුණා. කටහඬෙත් මහා විශේෂත්වයක් තිබුණා නිකන් අපි මේ මියුසිකල් වොයිස් කියලා කිව්වොත් අන්න ඒ වගේ සංගීතමය කටහඬක් තිබුණා කියලාත් මට හිතෙනවා. මොකද ඇත්තටම ගායකයෙක් හරි ගායිකාවක් හරි වෙන්න මුලින්ම කිසියම් අනන්‍ය ලක්ෂණ සහිත කටහඬක් තියෙන්න ඕන නේද ජන්මෙන් ලබා ගත්ත. ඒ ඒ. අපිට නිකන් මේ ස්වර හරියට උච්චාරණය කරන්න බැරි. දැන් පිරිමියෙකුට නම් අර හඬ පෞරුෂය කියන එක සහිත කණහඩක් නැත්තම් අපි කොච්චර සංගීත ශාස්ත්‍රය හැදෑරුවත් ස්වර අනුකූලව ගායනා කරන්නට පුළුවන් වුණත් අපේ හඬ මාධූරය නැත්තම් හොඳ ගායකෙක් ගායිකාවක් වෙන්න බෑ නේද? ඒ වගේම අර රාගධාරී ගීත ගායලා තව මේක තියුණු වෙන්න ඇති කටහඬ. ඔයක තමයි විවිධ තලයේ විවිධ ආරේ ගීත ගායනා කිරීමෙන් ඒ ඉබේම ස්වර අභ්‍යාස කර කළ ගායිකාවක බවට පත් වුණා. ඊළඟට අපි ඉදිරිපත් කරන රුක්මනී දේවී අර සඳෑ සමයේදී අහන්න හිටපු අනෙක් ගීතය. Thank you. පොඩියක් පොඩියක් නතර වුණා නම් කොච්චර කොහොමද මාගේ ප්‍රමාද දෝ සිංහල තිරයට නැගුණු පළමුුවනි නවකතාව. සිල්වාගේ කැලහඳ චිතපටෙන්වී ගීත අපි උපුටාගත්තේ මේ ගීතය රුක්මණී දේවී අර වයසට ගිහිල්ලා තනියම ගායනා කර කර ඉන්නවයි කියලා ඇගේ ජීවිත විත්ති පොතේ කියන ගීතය. මේකේ වසනටික වුණාම මට හිතනවා හබටම් සෙනුලත් මේක පදමාලාව ලිව්වේ මන රංජනීය රූපේ නේත්‍රෙහි දේ ප්‍රබෝධේ රුක්මනි දේවියගේ රූපය හරුවාම මනරංජනීය රූපයක්ම තමයි. එය නේත්‍රයේහි ප්‍රබෝධය දෙන එකත් ඒ වගේම සත්‍යයක්. කැලහැඳ චිත්‍රපටයේ මේ ගීතය හින්දි තනුව ආසියානා කියන හින්දි චිත්‍රපටයේ ගීතයකට අනුව තමයි මේ ගීතය ගායනා වෙන්නේ. දැන් ඇත්තටම රුක්මනී දේවී දැන් ගායනා කරපු මේ හින්දි ගීත, එහෙම නැත්නම් දෙමළ ගීත, එහෙම නැත්නම් තෙലുගු ගීත මේ හැම එකක්ම විශිෂ්ට සංගීතඥයින් විසින් නිර්මාණය කරන ලද රාගධාරී ඇසුරක් ලබපු ගීත. ඒක නිසා දැන් මේ චිත්‍රපටවල අපි මේ අනුකාරක ගීත, හින්දි ගීත මේ නිසා මේවා අවරගණයේ ගීතය කියලා බැහැර කරන්න පුළුවන්ද විශාරදර වෙන්නේ? ඔව් අපි නිතරම අර ගායකා හෝ ගායිකාව දිහා බලලා හොඳට ගායනා කරයි කියලා කියනවා. නමුත් ඇත්ත වශයෙන් අපි හිතන්නේ නැහැ ඒ ගායනා කළේ ඒ තනුම හැදුවේ කවුද? නිර්මාණය කළේ කවුද? සංගීතඥයෙකු විසින් නිර්මාණය කළා. සංගීතඥයෙක්. ඔය ගායකයා ගායිකාව නෙමෙයි නිර්මාණය කරලා තියෙන පිට එක්කෙනෙක්. හොඳ සංගීතඥයෙක් වෙන්න ඕන. එයා ගැන එයාගේ දැන් ඇත්ත වශයෙන්ම කියනවා මේකේ නමවත් අපි දන්නේ නැහැ සංගීතඥය කවුද කියලා දන්නේ නැහැ. දන්නේ නැහැ. සමහරට ඔය නෞෂාද්ටත් ඊටත් ඉස්සර හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. එස්.එස්. වේදා තමයි මේකේ මේ සංගීතය මේ ප්‍රතිනිර්මාණය කරන්නේ. නමුත් ඔහු නිර්මාතෘවරයා කවුද කියලා අපි දන්නේ නැහැ. ඒක නිසා රුක්මනී දේවීට ලැබුණු ගීත ඇය ඉතාම විශිෂ්ට විදියට ගායනා කරා. ඇයගේ සිනමා ජීවිතය ඇතුළෙති ඇයට ස්වතන්ත්‍ර ඉතාම විශිෂ්ට තනු ගායනා කරට ලැබිච්ච එක් අවස්ථාවක් තමයි දෛව යෝගය චිත්‍රපටය. දෛවයෝගී චිත්‍රපටයට සජාත් හුසෙන් තමයි සංගීතය නිර්මාණය කරන්න. ඇයට ඉතාම මිහිරි තනු ගන්නාවක් සම්පාධනය කරා. දොයි දොයිය පුතා හදගෙලි අම මිහිරේ මොහිදින් බෙක් සමගායනා කරා මොහිදින් බෙක් ගායනා කරපු ආදරයේ රුචිරාණනියේ මේ වගේ ඉතාම මధుරතනු රාශියක් නිර්මාණය කළා. ඒ අතුරින් ගීතයක් තමයි මීළඟට අපි අහන්නේ. අද අපට ජනරන්ජන ගී වැඩසටහනින් දැන් සමුගන්නට සිදු වී තිබෙනවා. මා සමග එකතු වුණා සුපුරුදු පරිදි විචාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වය ඉනෝකා ගමගේ නිෂ්පාදනය කළා සුරිකා පෙරේරා. ඉදිරිපත් කළමා තිලකරත්න කුරුවිට බණ්ඩාර.